එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක නම් පැහැදිලි වුණා. එතකොට ඊළඟට අහලා තියෙනවා සංස්කාර වශයෙන් හැම සිතක්ම ගත සංස්කාර වශයෙන් හැම සිතක්ම ගත නොහැකිද? සංස්කාර අර්ථය යෙදෙන අවස්ථා අනුව පහදා දෙන්න. සංස්කාර කියන වචනේ ගොඩාක් සංකීර්ණයි බොහෝ තැන්වල යෙදෙනවා. සංස්කාර කියන එක යෙදෙනවා සබ්බේ සංඛාරා. සබ්බේ සංඛාරා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ සියලුම නාම රූප ධර්ම පොදුවේ සංඛාර කියලා හඳුන්වනවා. ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා කියන අර්ථයෙන් ගත්තාම. ඒක තමයි ප්‍රධාන අර්ථය. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න නිසා තමයි සංඛාර සංකත කියලා කියන්නේ. ඊළඟට තව තියෙනවා අවිජ්ජා පත්‍ය සංඛාරා. එතන සංඛාර කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න බවම තමයි. හැබැයි හේතු ප්‍රත්‍යයෙන් හටගන්න සියලු ධර්ම නෙමේ පුඤ්ඤාවි සංඛාරා පුඤ්ඤාවි සංඛාරා ආනිඤ්ඤාවි සංඛාර පමණ. අනිත් සියල්ල එතන දිගන්නේ නැහැ. ඊළඟට කාය සංඛාර චිත්ත සංඛාර වචී සංඛාර කියලා කියනකොට පින්පව් දෙකක් ගන්න තැන් තියෙනවා තව තියෙනවා කාය සංඛාර කියලා කියනවා කය පවත්වන ආස්වාස ප්‍රස්වාසය. වචී සංඛාර කියනවා වචනය නිෂ්පාදනය කරන විතක්ක ਵਿਚාරක. චිත්ත සංඛාර කියලා කියනවා සිත නඩත්තු කරන සංඥා වේදනා දෙකට. එතකොට ඒවත් සංඛාර කියන්නේ අර ඒ හේතුයෙන් මේක පවතිනවා කියන අර්ථයෙන් තමයි. හැබැයි සබ්බේ සංඛාර කියන කතාව නෙමෙයි අර කාරණා විතරයි තන්දි ගන්න. ඊළඟට පංචස්කන්ධ කතාවේදී සංඛාර එනවා රූප වේදනා සංඥා සංඛාර විඥාන. පංචස්කන්ධ කතාවේදී සංඛාර කියලා හඳුන්වන්නේ රූපය රූපස්කන්ධයට ඊට පස්සේ විඥානේ විඥානස්කන්ධයට එතකොට තව තියෙන්නේ චෛතසික ටික විතරයි චෛතසික ටිකනොත් වේදනාව වේදනාස්කන්ධයට සංඥාව සංඥාස්කන්ධයට තව ඉතුරු වෙන්නේ චෛතසික 50ක් විතරයි අන්නේ ඉතුරු වෙන චෛතසික 50 තමයි පංචස්කන්ධ කතාවේදී සංඛාර කියලා හඳුන්වන්නේ මේ විදිහට ඒ ඒ තන සංඛාර කියන වචනය පුංචි පුංචි වෙනස් පොදු අර්ථය තමයි හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා කියන එක. හැබැයි ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මවල සමහර කොටස් විතරයි සමහර තැන්වල සංඛාර කියන එකෙන් හඳුන්වන්නේ. සබ්බේ සංඛාරා කියන තැන තමයි සමස්තය නාම රූප සියල්ලම හඳුන්වන්නේ.